දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ පංච නීවර ඇසුරෙන් කෙරෙන ප්‍රායෝගික ධර්ම දේශනාව කෞරුණීය ස්වාමින් වහන්සේ පවත්වන්නට සූදානමින් සිටින්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය નિවරදිව සකස් කරගත යුතු තියෙනවා මේ ජීවිතය සකස් කර ගැනීමට නම් අපේ ජීවිතය මෙහෙවන අපේ සිත නිවැරදි සිතුවිලි උපද්දවන විදිහට සකස් කරගන්න ඕනේ. අපේ ජීවිතයේ මෙහෙවන්නා හැම දෙයකම මූලික වෙන්නේ අපේ සිත. ඉතින් ඒ සිත නිවැරදි සිතුවිලි උපදින විදිහට සකස් කරගන්න ඕනේ. ඒ ඒ ආකාරයට සකස් කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමයි අපි හැමදාමත් ප්‍රත්‍යක්ෂා වැඩසටහන තුලින් සාකච්ඡා කරන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඉතින් ඊයේ දවසේ අපි සාකච්ඡා කරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එක කාරණාවක් අපේ තුලින් වර්ධනය කරගන්නේ කොහොමද කියලා නීවරණ ධර්මවල නීවරණ ධර්ම පිළිබඳව කාමච්ඡන්දය ගැන කියනවා නම් දේශනාවේ සඳහන් වෙනවා සත්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති තමන්ගේ సంతානයේ උපදින්නා වූ කාමච්ඡන්දේ කාමච්ඡන්දේයි දැනගනී කියලා. ඉතින් මෙතන තමයි අපි මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන දේශනාවක් අපි මේ ගත්තේ. එතෙන්ට තමයි අපි ඊයේ දවසේ අවධානය යොමු කරේ. මම කිව්වා මොන හරි එක දෙයක් ප්‍රායෝගිකව සිද්ධ වෙන විදිහට හදාගත්තොත් දහසක් ධර්ම කරුණු දන්නවා දන්න ගන්න එක හරිය වටිනවා. වෙන මොන හරි දැනගෙන ඉන්නවට වැඩිය. නමුත් එක ධර්ම කරුණක් ප්‍රායෝගික යෙදීමක් තියෙනවා නම් ඒක ඊටත් වැඩිය වටිනවා. දැන් ප්‍රායෝගික යෙදීමක් තියෙනවද කියලා අපි බලන්න කිව්වා මේ වෙනකොට අද වෙනකොට මම හිතන්නේ දන්නවනේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ අපිට කොහොමත් අනිත් දවස් වලටත් බොහෝ විට පැවරුමක් හම්බ වෙනවා පළවෙනි දවසේ දෙවෙනි දවසේ නම් බණේදී පැවරුම් තියෙනවා හරි පැවරුමක් තියෙනවා මෙන්න මේ දේ කරන්න කියලා නැත්නම් ඇති වැඩක් නැහැ අපි අවුරුදු ගණන්, පැය ගණන් ඔසේ කතා කර කර ඉන්නවා. ඉතින් රසයි. නේද? කතාව රසයි, හොඳයි. මොකද කෙලෙස් අඩු වෙන එක ගැන කතා කරද්දී බොහොම අපූර්වයි. නමුත් හැබැයි කරන දෙයක් කිව්වේ නැත්නම් වැඩක් නැහැ. ඉතින් මම ඊයේ අපේ පිරිසගෙන් ඇහුවේ ඇත්තටම බුදුරජාන් වහන්සේම දේශනා කරලා තියෙන විදිහට තමන්ගේ පැත්තෙන් කාමච්ඡන්දයක් එනකොට ඒ කියන්නේ අපි දන්නවා කාමච්ඡන්දයක් කියලා කියන්නේ ඔන්න කාම වස්තුන් කෙරෙහි තියෙන තද රාගයක්. හරිද? ඒ වගේම කාම වස්තුන් හින්දා උපදින සතුටක්, තද සතුටක්. ඒ වගේම මේ පිළිබඳ නැවත ඕනෑ, නැවත ඕනෑ, නැවත දකින්න ඕනෑ, නොදකින්න බෑ කියලා තියෙන තණ්හාවක්. හරි? ඒ වගේම ස්නේහයක්. නිකන් ඒ ඒ පිළිබඳ තියෙන ඇල්මක් ඒ කියන්නේ. ඒ වගේම දාහයක්, පරිදාහයක්. නිකන් දැවීමක් වගේ දෙයක්. ඊළඟට නිකම් ඒකට කියනවා කාම මුජ්ජා කියලා. ඒ කියන්නේ මුර්ජාව නිකම් මේ මුසපත් වීමක්. නේද? ඒ කියන්නේ දැකලා තියෙනව නේද? නේද? ඒ කියන්නේ පිස්සු හැදිලා වගේ. නේද? කාම වස්තුවින්ද මේ දේවල්ම නැතුව ඉන්න බෑ කියලා පිස්සු හැදීමක් වගේ තියෙනවා. ඉතින් මේ වගේ ඒ වගේ ඒ හැම එකටම කියනවා කාමචන්ද කියලා. හරි. ඉතින් මේ වගේ தත්ත්වයන් தත්ත්වයක් අපේ තුල ඇති වෙනකොට ඇති වෙනවා සාමාන්‍යයෙන්. ඒක මේ ළමයෙකුට රබර් බෝලයක් ගැන තියෙන්නේ කාමචන්දයක්. හරිද? දන්නවනේ නේද? ඉතින් ඒ වගේ දැන් අපි ධර්මය තුල අපි අහලා තියෙනවා තමන්ගේ තුල කාමචන්දය උපදිනවට කාමචන්දය උපදිනවද කියලා. ඉතින් වෙන මොකක්ද ඕනේ? කැම්පින් ආනක් ගැන උනත් හ්ම් ඒ ගිජුකමක් කැමක් දැකලා ආසාවක් ඇති වෙනවා නම් ඒක කාම වස්තුන් කෙරෙහි ඇති වෙන එතකොට දන්නවද කාමචන්දයක් උපදිනකොට කාමචන්දයක් ඉපදුනා කියලා දන්නවද නේද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒකයි මම ඊයේ කතා කරේ අපේ පින්නන්තයත් එක්ක මේක දන්නේ අපි දන්නේ කියන්නේ කාමචන්දයක් කියන්න දන්නවා. නමුත් ඒ මොහොතේ ඒක ක්‍රියාත්මක භාවයට යනවා විතර්ක පිටින් දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට යනවා. ඉතින් ඒක ගැන අපිට සංඥාවක් අපේ හිතින් ඔන්න එනකොටම මේකට මම කියන්නම් උදාහරණයක් මෙන්න මෙහෙම කාමචන්දය කියන එක නැත්නම් කාම ලෝකයේ වස්තු අපිට යහපත උදා කරලා දෙනවද ඒ වයින් අපිට සංසාරගතව බැලුවොත් යහපතක්ද උදා වෙන්නේ නැහැ. යහපත උදා කරලා දෙන දෙයක්. එහෙනම් කාමච්ඡන්දය කියන්නේ නැත්තම් කාම ලෝකයේ වස්තුන් කෙරෙහි තියෙන කැමැත්තක් ඉපදිලා ඒක ක්‍රියාත්මක භාවයට යනවා කියන්නේ අපේ වටිනම වස්තුව. මනුෂ්‍ය ජීවිතයක තිබිය හැකි වටිනම වස්තුව තමයි කුසල සිත. හරි කුසල සිතක් උපදවා ගැනීම තමයි සක්විති රජකමකට වැඩිය වටින්නේ. ඒ සක්විති රජුරුවත් කොයි වෙලාවකවත් සක්විති රජුරවන්ටවත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස් වලින් ආයෙත් නෑ. එහෙනම් කුසලසිත සක්විති රජකම ලැබෙනවට වැඩිය වටිනවා. ඉතින් එහෙමනම් තමන්ගේ කුසලසිත අයින්කරනද අයින් කරලා දැස ගන්නව නේද මේ මුර්ජාව මේ කාම මුර්ජාව මේ කාම ස්නේහය මේ කාම රාගය මේ කාම නන්දිය මේ කාම තණ්හාව කිටින් කියනවා කාම ඡන්දය නේද ඒ කුසල සිත අයින් කරලා අපේ සිතෙන් නැගෙනවා නේද? අපේ සිතෙන් නැගෙනවා. ඒ නැගුණාම අපි ඒ පසුපස යනවා. ඒකත් එක්ක තද බල බැඳීම් ඇති වෙනවා. ඒවත් එක්ක රත් වීම, දැවීම, පිච්චීම් ඇති වෙනවා. සියලු සාන්තභාවයන් නැති වෙලා යනවා. කොයි වෙලාවක හරි ඒ කාමචන්දේ ඉපදිච්ච වස්තුව අපිට ගිලිහෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඒකයි අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ අනිත්‍ය ස්වභාවය. ඒ ගිලිහෙනකොට ගිලිහෙන පෙර ආතුවත් ඒවා සම්පූර්ණයෙන්ම නිබඳව වෙනසකට භාජනය වෙනවා. මේ ඉන්න කෙනා නෙවෙයි මේ තව චුට්ටකින් ඉන්න මේ තව චුට්ටකින් ඉන්න කෙනා නෙවෙයි මේ තව චුට්ටකින් ඉන්න එක එක එක එක දේවල් හින්දා වෙනස් වෙන දේවල් ඒවා හැම දෙයක්ම එහෙමයි. නේද? අපි බොහොම අපි ළඟින් අපි ළඟටම වෙලා බොහොම හොඳින් ඉන්න අය ගැන ඇත්තටම මං අහන්නම් පීඩිත පීඩාවට පත් වෙන ස්වභාවයක් තියෙනවද නැද්ද සමීප වෙච්ච අය හින්දා නේද ඔක්කොමලා කියනවනේ එක කතාවට මට සමීපව ඉන්න අයගෙන් මට පීඩාවක් තියෙනවා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ඒකයාලගේ වැරද්දක් නෙවෙයි හරි සමීප වෙන්න ඉස්සෙල්ලා එහෙම සමීප වෙන්න ඉස්සෙල්ලා කොහේ හිටියද උන්නද මලාද මුකුත් ප්‍රශ්නයක් නැහැ. සමීප වුණාට පස්සේ හරියට ප්‍රශ්න අපිට. නේද? ආය සමීපකමෙන් ඈත් වුණාම ආය ප්‍රශ්නයක් නැහැ. නේද? ඒතර කිසි ගාණක් නැහැ. එහෙනම් සමීප වීම අපි සතුටක් කියලා හිතුවට කෙනෙක් අපිට සමීප වීම බැඳීම කියන එක පැහැදිලි දුකක්. ඒතර කාමච්ඡන්දයට පත් වෙන කෙනා ඊටාම විශාල දුක්ඛිත තත්යකට පත් වෙලා හැම වෙලෙම යමක් කල්පනා කර කර ඉන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක හරියට මොකක් වගේද? වටිනා වස්තුවක් අරගෙන අරගන්න වෙන හොරෙක් වගේ. හරිද? හොරු ආපුහම මොකද කරන්නේ ගෙවල් වලට? දැන් හොරු නේ දැන් දැන් හොරු ගැන නේ මම කතා කරන්නේ. දැන් තියෙන වෙනම හොර හොරකම් කරන ක්‍රමයක්. ඒ හොරු ගැන නෙවෙයි ඉස්සර හිටපු හොරු මොකද කරන්නේ ඇවිල්ලා ගෙවල් වලට ඇවිල්ලා නේද? ඉන්න අයව අල්ලලා, කුදලලා, බැඳලා, වද දීලා තමයි හොර හොර බඩු ටික අරගෙන වටින දේවල් ගෙදර තියෙන වටින දේවල් ටික අරගෙන යනවා. එහෙමයි. එතකොට ඒ වගේ මේ කාමච්ඡන්දය කියන එක අපේ සිතට ඇතුල් වෙලා අපිට වද දීලා තමයි අපේ කුසලසිත පැහැරගන්නේ. කුසලසිත පැහැර ගන්නවා කියන්නේ කුසලසිත අයින් වෙලා අයින් වෙනවා. ඒකත් එක්ක තියෙන ඊට පස්සේ කුසලසිත හොරා ගන්නවා කාමච්ඡන්දය. හැබැයි ඊට පස්සේ වද දෙනවා. නේද? ඊට පස්සේ මෙයාට ඉතින් වෙනදා වගේ සහනෙන් ඉන්න බෑ රත් වෙනවා, දැවෙනවා. අරහෙ යන්න ඕන, මෙහෙ යන්න ඕන, අරව හොයන්න ඕන, මේව හොයන්න ඕන ඉවරක් නෑ වැඩ. හරිද? ඉතින් ඒ වදේට පොරේට අහු වෙලා හරි දුක විඳින්න වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය தත්වෙට උදා වෙනකොට මම කියන්නේ ඔය හොරා ගෙදරාව කියන්නකෝ. හොරා ගේ ඇතුළට ඇතුල් වෙනකොටම දැනගත්තොත් අපි මේ හොරා කියලා. හොරාව එලව ගන්න පහසුද නැද්ද? ඒ වගේ කාමච්ඡන්දේ මේ සිතේ ඇති වෙනකොටම අපි දැනගන්න ඕනේ මේ කාමච්ඡන්දේ ඇති වුණා. මෙන්න කාමච්ඡන්දේ ඇති වුණා. මෙන්න කාමච්ඡන්දේ ඇති වුණා කියලා. ඒක වෙනවද? නේද? ඒක වෙන්නේ නැහැ. කවදා හරි නිවන් දකින්න නම් ඒක වෙන්න ඕනද නැද්ද? හා එහෙනම් හිත පරිවර්තනය කරන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි ඊයේ දවසේම කතා කරේ ඒක. හිතේ පරිවර්තනයක්. නේද? හිතේ පරිවර්තනයක් වෙන්න ඕනේ. මගේ මානසිකාරය හදන්න වෙනවා. ඒක වෙන විදිහට හදන්න වෙනවා. හරිද? ඒක සිද්ධ වෙන විදිහ අපි හදන හැටි කතා කරා ඊයේ. හරි කොහොමද අපි හදනවා කිව්වේ ආශ්‍රය කරපු දේ තමයි ඕනම ඕනම ඕනම වස්තුවක අපිට ආශ්‍රය කරපු දේ පන්තියේ වැඩියෙන් ආශ්‍රය කරපු දේ තමයි මතක් වෙන්නේ පන්තියේ ඉන්න යාළුවෝ ටික කිව්ව ගමන් කවද මතක් වෙන්නේ හොඳම යාළුවා නේද අයියා අනිත් අය මතක් වෙන්නේ නැත්තේ මම වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන්නේ එයා හින්දා එතකොට පන්තිය කිව්වහම අපේ පාසල් යන කාලේ පාසලේ පන්තියේ ළමයි ටික කිව්වහම එක එක්කෙනාට එක එක්කෙනාට මතක් වෙන්නේ එක එක්කෙනා නේද? එහෙම මතක් වෙන්න හේතුව ඒ හොඳම කෙනා වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන කෙනා මතක් වෙන්නේ. කියන්නේ එක අරමුණකදී එක එක්කෙනාට එක එක දේවල් මතක් වෙන්නේ. නේද? එක එක්කෙනාට අපි කාර් එකක් ගන්නවා. කාර් එකක් ගත්තම කාර් එකකට නගිනකොට ගමනට විතරක් කාර් පාවිච්චි කරන අයට මතක් වෙන්නේ ගමන යන එක. කියන්නේ කාර් එක කියද්දිම එතකොට කාර් පින්තාරු කරන, පේන්ට් කරන අයට කාර් එකක් කියනකොට මතක් වෙන්නේ පේන්ටින් ගැන. එන්ජින් රිපෙයාර් කරන අය ඉන්නවනම් එයාලට මතක් වෙන්නේ එන්ජින් ගැන නේද? එතකොට ටයර් වැඩ කරන හුලං එහෙම ගියාම ටයර් වලට හුලං ගහන අයට කාර් එකක් කිව්ව ගම මතක් වෙන්නේ ඒ පැත්ත. එහෙනම් එකම වස්තුවේදී ඒ ඒ අය වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේවල් තමයි මතක් වෙන්නේ. හවුද නැද්ද? ඔව්. එතකොට එකම සිද්ධිය ගත්තා ඒ වගේ පැතිකඩ ගොඩක් තියෙනවා. නේද? ඔව්. එතකොට අපිට මේ සිද්ධිය සිද්ධ වෙනවා දැන් ඒ තමයි කාමච්ඡන්දයකට අපි යට වෙලා අපි නොයෙකුත් දේවල් කරනවා ටිකක් වෙලා යනකම්. මගේ යහපත් වැඩ ටික නවත්තලා මං කාමච්ඡන්දයකට රැළලා ඉන්නවා. මං ඊ උදාහරණයක් ගියේ කම්පියුටරයක් යම් කිසි වටින දෙයක් බල බල ඉන්න කෙනෙකුට Tamanට ප්‍රයෝජනවත් දෙයක් හදිසියම කාමච්ඡන්දයට අදාළ දෙයක් එතනින් මතුවෙලා මොකද වෙන්නේ? ඒකට යට වෙලා ඒක දිහා බලාගෙන ඉන්නවා. අන්න ඒ බලාගෙන ඉන්න සිද්ධියේදී මෙයාට හොඳ දේවල් අයින් වුණා කියලා දන්නවා වෙන දෙයකට යට වුණා කියලා දන්නවා. නමුත් මේ සිද්ධිය සිද්ධ වුණේ මගේ ඇතුලේ කාමච්ඡන්දය කියලා දන්නේ දන්නවා දැන් කියනකොට දන්නවා පස්සේ කියනකොට දන්නවා නමුත් ඒ වෙලාවේ මතක් වෙන්නේ නැහැ. ඒ සිද්ධිය සිද්ධ වෙනකොට ඒක මතක් වෙන්න නම් අපි කතා කරා අතීතයේදී අතීතේවන් කාමච්ඡන්දයට යටවෙච්ච අවස්ථාවල මේ යටවෙච්චලා තිබ්බේ කාමච්ඡන්දයට නේද කියලා මෙනෙහි කරන්න කියලා. හරි. දැන් මම කාත් එක්ක හරි තරහලා කාට හරි බැනගෙන බැනගෙන ගියා. අන්නේ සිද්ධියේදී මම මේ මේ මට ව්‍යාපාදයයි කියලා මම පොඩ්ඩක්වත් මෙනෙහි කරේ නැහැ. හරිද? මට වැඩ කර කර ඉඳි පුටුවේම නිින්ද ගියා. හරිද? මේ තීන විද්‍යාවයි කියලා මම පොඩ්ඩක්වත් මේ මේ තමයි මේ තීන විද්‍යාව කියන එක ඇවිල්ලා තමයි මේක උනේ. බලන්නකෝ මම පාඩම් කරන් හිටියේ එළි වෙනකම්. නේද? ගොඩක් වෙලා යනකම් පාඩම් කරන් හිටියේ. පුටුවේ හිටියේ මම දන්නේම නැහැ අතර ගිහිල්ලා තියෙන හැටි. නේද? උදේ බලනකොට ඇඳේ. අන්න එහෙම වෙනවා වෙනවා. ඉතින් ඒ වගේ සිද්ධීන් එක තියෙන මේ තීන විද්‍යාව බලවත් වුණා. එතකොට ඒ වෙලාවේදී තීන විද්‍යාව බලවත් වුණා, තීන විද්‍යාව බලවත් වුණා, තීන විද්‍යාව බලවත් වුණා කියලා මතක් වෙන්න නම් අපි ඒ වගේ පරණ සිද්ධි අරගෙන මොකද කරන්නේ? අන්න ඒක ගැන ඒ ගැන මෙනෙහි කරනවා. හරි අපේ පරණ සිද්ධිය අරගෙන මේ ආමේන් කාමචන්දේ මෙන්න ක්‍රියාපාද. දැන් අපි කාට හරි බයින වෙලාවක අපිට තරහ ගිය වෙලාවක වෙච්ච දෙයක් ගැන මම දැන් මෙනෙහි කරනවා මේ ක්‍රියාපාදේ. ඒ වගේ වෙච්ච බොහෝ දේවල් මෙනෙහි කරනවා. හරි අතීතයේදී වෙච්ච බොහෝ දේවල් මම මේ මේ තමයි ව්‍යාපාදේ මේ තමයි ව්‍යාපාදේ කියලා මෙනෙහි කරනවා. දැන් මේ මොකද කරේ ආශ්‍රය කරා. ඒ සිද්ධියේදී ව්‍යාපාදේ නැగిලාපු හැටි ආශ්‍රය කරා. දැන් ඇත්තටම තරහක් යන වෙලාවක මොනවා වේද? මෙන්න ව්‍යාපාදේ කියලා මතක් වෙයිද නැද්ද? මතක් වෙයිද නැද්ද? මතක් වෙයි. මතක් වෙන්න අර වගේ මෙන්න ඒ සිද්ධියේදී ව්‍යාපාදේ නැගිට හැටි. ඒ සිද්ධියේදී කාමච්ඡන්දේ නැගිට හැටි. ඒ සිද්ධියේදී තීන මිද්දේ ඒ වගේම සිද්ධි නෙවෙන්නේ. එතකොට අපිට ඇයි එන්ජින් හදන කෙනාට කාර් එක දකින්න මතක් වෙන්නේ එන්ජිව. එතනනම් හිත ගැන විමසපු කෙනාට අතීතයේදී සිද්ධ වෙච්ච දේවල් ගැන පැත්තකට වෙලා ඉඳගෙන ධර්මානුපස්සීව වාසය කරපු කෙනාට මෙන්න පසු කාලීනව ඒ වගේ සිද්ධිවලදී මෙන්න කාමචන්දික මතක් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපේ හිත සකස් කරන්න ඕනේ. එහෙනම් සත්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. ඊළඟට සන්තං වා අජ්ජත්තං වගේ අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජත්තං කාමච්ඡන්දෝති පජානාති. තමන් තුල කාමච්ඡන්දේ නැත්තම් ඒක කාමච්ඡන්දේ නැතයි කියලා දැනගන්නවා. ඉතින් මේ විදිහට අපි විශේෂයෙන්ම මේකේ මේකෙදි අපිට නිවැරදි සංඥා එන විදිහට පංච නීවරණයන්ගේදීම නිවැරදි සංඥා එන විදිහට මේක මෙනෙහි කරලා සකස් කරගන්න ඕනේ. එතකොට ඔය බලන්න අපි එතකොට කරලා තියෙන්නේ මෙතන අපේ මානසිකාරය යහපත් විදිහට හදලාද නැද්ද? ඔව්. කාමච්ඡන්දයට තියෙන එකම හේතුවක් විදිහට සඳහන් කරන්නේ එකම හේතුවක් විදිහට මේ කාමච්ඡන්දය උපදින්නත් ඒ උපං කාමච්ඡන්දය වැඩි වෙන්නත් විපුලත්වයකටපත් වෙන්නත් එකම හේතුව විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුබ නිමිත්ත කියන එකයි. හරිද? දැන් බලන්න දැන් අපි දැනගත්තොත් දැන් අද පැවරුමකට යන්නයි යන්නේ. අපි දැනගන්නවා මම කාමච්ච මේ කාම දැන් අර ඊයේ පුරුදු කරපු විදිහට කොහොම හරි කරලා අපේ හිතේ කාමච්ඡන්දයක් නැගෙනකොටම මේක කාමච්ඡන්දයක් කියලා දැනගන්න විදිහට හිත පුරුදු කරන්න ඕනේ. අර අපි ඊයේත් ඒ ගැන සාකච්ඡා කරා. දැන් අදත් මම මේ යමක් කිව්වා. එහෙනම් අපි දැනගන්නවා මේ මේ ඇවිල්ලා කාමච්ඡන්දයයි කියලා දැනගන්නවා. හරි. එහෙම දැනගත්තට පස්සේ පින්වත් යම් වෙලාවක අපි මොකද කරන්නේ? ඒ මම කියන්නේ හොරා හඳුනාගත්තා කියලා. ඊට පස්සේ ඒ පිළිබඳව තියෙන සුබ හැඟීම නැති කරන ආකාරයේ මෙනෙහි කිරීම කරලා තියන්න ඕනේ. හරිද? එහෙම මෙනෙහි කිරීම කරලා තියන්න ඕනේ. ඒ මෙනෙහි කිරීම කර කර කර කර කර කර බලන්න ඕනේ. මේක මේ මේක වැඩක් නැති දෙයක් කියලා අපි දැනගන්න ඕනේ මේ බලන්න මොකද්ද කරන්න ඕනේ කියලා මම අහනවා මේ පින්නන්ත අයගෙන් අපි දැන් චුට්ටකට ඉස්සෙල්ලා කතා කරා මේක අපි බොහෝ වශයෙන් කතා කරලා තියෙනවා නමුත් ඒ තාම නැත්තම් මේ වැඩේ හරියන්නේ නැහැ හරිද 11 ආකාරයක මෙනෙහි කිරීමකින් එකක් දෙකක් අපි සාකච්ඡා කරමු ඒක හැබැයි ජීවිතයට ගන්න මේ බලන්න මේ පළවෙනි එක අය කිසිම ගැටලුවක් නැහැ. කාම වස්තුන් කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමා කරනවා අට්ටිකංක ලූපමා කාමා කාමය ඇටකැබල්ලක් වාගේ හරිද? එතකොට මොකක්ද මේ අටිකංකල උපමා කියලා කියන්නේ? ඇයි මෙහෙම කියන්නේ? බලන්න මේක කොච්චරනම් කොතරම් ප්‍රබලද කියලා යම් කිසි මස් කට්ටක් හරි අපිට මස් කට්ටක් බල්ලෙකුට අහු වෙනවා එතකොට මෙයා මේක අරගෙන ගිහිල්ලා අතාරිනවද මේ නෑ අතාරින්න මේක හම්බුනොත් එයා හරි සැරද නැද්ද? හම්බුන කෙනා සැරයි. නේද? එතකොට මෙයා ගිහිල්ලා හපනවා. හපනකොට ලේ රහලා යනවා. කොහෙන්ද? එයාගෙම කටෙන්. හරිද? එයාගෙම කටෙන් මිසක්කා මස්කයාට මොකක්වත් කරේ නැහැ. හරිද? දැන් බලන්න කාමවස්තු දිහා. හ්ම්. කාමවස්තු නිසා අපිට සතුට කාමවස්තු තුව අපිට සතුට උපද්දවනවද කියලා බලන්න හොඳට දැන් හොඳටම තේරුම් ගන්න ඕනේ මේක මේක කම්පණය ඇති කරන දෙයක් මේ පිළිබඳ විතරක් සිහිය තියාගත්තොත් අපිට හොඳටම ඇති හරිද දැන් මම හැමදාම ගන්න උදාහරණයක් ගන්නවා මතක හිටින්නයි මම එකම උදාහරණ කිහිප වතාවක් ගන්නෙ මම මේ මේසුදින් දූරියන් ගෙඩියක් ගෙනත් තියෙනවා හරිද දූරියන් ගෙඩියක් ගෙනත් තිබ්බොත් මොකද වෙන්නේ සමහර කට්ටියකට පුදුම සතුටක් උපදිනවා සමහර කට්ටියට දුකක් උපදිනවා. අපි ඔක්කොටම තියෙන මනුස්ස හිත්. දැන් බලන්න සාම්පලයක් මේ කරේ. මේ සාම්පලයක් විදිහට අපි එක ධූරයන් ගියක් ගත්තේ. ඒක වෙනස් නැහැ. ඒක වෙනස් වුන්නේ එකම වස්තුවක් මෙතන තිබ්බේ. එතකොට සමහර සිත්වල සතුටකුත් සමහර සිත්වල දුකකුත් උපදින්නේ ධූරයන්ගේදී වෙනස් වෙලා දෙකේ කෙනාට නැත්නම් ඒ සිත්වල තියෙන ස්වභාවයක්ද එහෙනම් දූරියන් gediyak දැක සතුට ඉපදීම කියන්නේ දූරියන් gediy ප්‍රශ්නයක් නෙවෙයි සිතේ ප්‍රශ්නයක්. දුක ඉපදීම කියන්නේ සිතේ ප්‍රශ්නයක්. හරිද දන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ කාමවස්තු තවත් උදාහරණයක් ගන්නකෝ බලන්න. මට අපේ අම්මව දැක්කම සතුට ඉපදිනවා. එහා ගෙදර ඉන්න අම්මෙක්ව දැක්කම සතුට ඉපදින්නේ නැහැ. එහා ගෙදර ඉන්න දරුවාට ඒ අම්මව දැක්කම සතුට ඉපදිනවා. අපේ අම්මව දැක්කම සතුට ඉපදින්නේ නැහැ. හරි ඒක ඒ ඒ අයගේ සිත්වල ස්වභාවය මිසක් අම්මලාගේ වෙනස් වීම නේ දැන් අපේ අම්ම දැක්කම මට සතුට උපදිනවා අරයට සතුට උපදින්නේ නැහැ එහෙනම් ඒක මගේ හිතේ ස්වභාවය ඕක හොඳට හොයාගත්ත හැකි හොඳට හොයාගත්ත හැකි මේ වැඩේ අද හන්දෑවේ මම බලන්න හොඳටම බලන්න මේක අද හැන්දෑ වෙනකොට මම යම්කිසි පුද්ගලයෙක් ඉතාම හොඳ කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා. ඒකින්ද මට යා මතක් වෙනකොට සතුට උපදිනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? රෑ වෙලා මෙයාගේ සම්පූර්ණ තොරතුරු ටික මට හම්බ වෙනවා. හරිද? ඇත්ත తත්වය ඒක. එයා බොහොම නරක කෙනෙක්. හම්බුණා. දැන් පැයයි ගියේ. මේ පැයක් අතරත මේක වුණා. දැන් මට එයා මතක් වෙනකොට දුක් උපදිනවා. හරි. එයා හිතිය විදිහට මෙන්න. එයාගේ එයාගේ කිසි වෙනසක් වෙලා නැහැ. මම මේ කරුණු ටික දැනගත්තා විතරයි මට මොකද උනේ අන්න අන්න හිත වෙනස් වුණා හිත වෙනස් වුණා නේද අපි ඔක කතා කරනවද නැද්ද හිත වෙනස් වෙන්න ඉස්සෙල්ලා වැඩේ කරගන්න ඕනේ <laughs> නේද අපිට කවුරු හරි ලොකු මහත්තයෙක් මොනවා හරි කරලා දෙන්නම් කිව්වොත් එහෙම අපි කියනවා නේද කරලා දෙන්නම් කිය වෙලාවෙ ඉක්මනට කරගන්න ඕනේ ඔය හිත වෙනස් වෙන්න පුළුවන් කියලා එහෙනම් හිත වෙනස් වීමෙන් තමයි මේ සතුට දුක තියෙන්නේ එහෙනම් අපි මේ ලෝකයේ මෙහෙම කර කර මෙහෙම කර කර හොය හොය හොය හොය හරි මෙහෙම කර කර ආහා ඒ කරන කියන හැම දෙයකින්ම කැම පවා එහෙමයි නේද කාලයකට දූරියන් වලට කැම ඈත්ත තියෙන අය කාලයකට අකමැත්ත තියෙන අය කාලයකට එකපාරටම කැමති වෙනවා හ්ම් ඒ වගේ එහෙනම් මේ ඔකටම හේතුව සතුට ඇති වෙන ස්වභාවය තියෙන්නේ කාම වස්තු වලද නැත්නම් සිතේද එහෙනම් අපි කාම වස්තු සතුට වෙනවා කියන්නේ අපේ හිතේම අපේ හිතෙන්මයි සතුට උපදින්නේ. ඒ කාම වස්තුව අදාළ නැහැ. හරිද? ඕක හරි ප්‍රකටයි මේ බලන්න. කාම වස්තුව සතුට උපද්දවනවා නම් ඔන්න තරුණ ළමයෙක් හිතන බයිසිකලයක් තිබ්බොත් තමයි සතුටින් ඉන්න පුළුවන් කියලා. කොහොම හරි බයිසිකලයක් ගන්නවා. දැන් බයිසිකලයෙන් සතුට උපද්දවන්න පුළුවන්. එහෙනම් බයිසිකලය ඊට කලින් හිතන්නේ බයිසිකලයක් නැත්තම් වැඩක් නැහැ කියලා හිතන්නේ. අන්තිමට බයිසිකලය ගන්නවා. දැන් බයිසිකලේ තියෙනවා. දුක් ඇති වෙනවාට කියලා බයිසිකලේ බලපුවම හරියනවද? <laughs> බයිසිකලේ තියෙද්දිම දැන් දුකෙන් වෙන්නවා. ඊළඟ බයිසිකලේ දැක්කම හරියන්නේ දැන් වෙන්නේ දැන් ත්‍රිවිල් එකක් වුණාලා එපාර. නේද? එහෙනම් හිත වෙනස් වෙච්ච ගමන් සතුට ඉවර එහෙනම් සතුට උපදින්නේ හරියට එහෙනම් අපි සතුට වෙනවා අනේ මට අහවලාගෙන් සතුට ලැබෙනවා අහවල් දේෙන් මට සතුට ලැබෙනවා අහවල් විදිහෙන් මට සතුට ලැබෙනවා කිය කිය අපි වැරදිලා කියන්නේ කවුරු වගේද අර සුනක පෝතකයට අහුවෙච්ච මාස් කාට්ට වගේ ඈ මේක ඇතුලේ සිද්ධ වෙන සිද්ධියක්. ඔන්න ඕක දැනුණා නම් මේක මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හදා ගන්න ඕනේ. හරිද? මට කාමවස්තුවක් ඉදිරියේ සතුටක් උපදින හැම වෙලෙම මේක මගේ හිතේ ස්වභාවයකින්දයි මේ සතුට උපදින්නේ නැතුව මේක ස්ථිර එකක් නෙවෙයි කියන එක පිළිබඳව අපි එන්නේ ඒකත් මෙන්න මේ චුට්ට ටිකක් තේරුම් කරවන්න මට අමාරුද කියලා හිතෙනවා මම කියන දේ ඔය පැත්තට එනවද නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ මට ඒක කියාගන්න අමාරුයි ඒක ටිකක් ගැඹුරු කාරණාවක් හින්දා මම මේ නැවත නැවත කියන්න හදන්නේ ආශ්‍රය කරපු දේ දැන් සතුට උපදින සිද්ධියක් ගන්න අපි එක කතාවක් අදත් කතා කරමු හරිද සතුට උපදින සිද්ධිය අතීතයේ සතුට උපදිච්ච සිද්ධියක් තියෙනවා ඒ සිද්ධිය හරියට කාර් එක වගේ කාරකයේ රෝද තියෙනවා, එන්ජින් තියෙනවා, සීට් තියෙනවා, තව මේකුත් දෙකක් තියෙනවා. හරිද? එතකොට එන්ජින් රිපෙයාර් කරන කෙනා කාරක දැක්ක ගමන් මම කිව්වා එන්ජින් මතක් වෙන්නේ කියලා. ඔය වගේ වර්ගීකරණයක් වෙනවා එක එක්කෙනාට. එතකොට අපිට සතුට වෙච්ච සිද්ධ වෙච්ච සිද්ධියක් නිකන් කාරකක් වගේ සිද්ධියක් ඒක. නේද? අපේ සතුට ඇති වුණා. ඒ සතුට ඇති වෙන තැන තියෙනවා අපි හිතමු ඇපල් ගෙඩියක් දැක සතුට ඇති වුණා කියලා. මෙතන තියෙනවා ඇහැ හේතු වෙලා තියෙනවා රූපය හේතු වෙලා තියෙනවා නේද? එතකොට නොයේකුත් දේවල් අතීතයේ අතීතයේ මතක් කර අතීතයේ අපල කාපු අපල රස මතක් වීමක් තියෙනවා මොනවා හරි කාරණා ගොඩක් තියෙනවා. ඔය තියෙන අතර වාරයේදී එක ප්‍රබල හේතුවක් නේද මේ සතුට ඇපල් ගෙඩියක් දැක සතුට ඉපදීමට ඉපදීම හරියට නිකන් එතන තියෙන ලක්ෂණයක් නේද අර ඇට කැබැල්ලක් ගත්ත බලු පැටියට වගේ කියන අදහසක්. නේද මේකෙන් සතුට ඉපදීම මගේ හිතේ තියෙන ස්වභාවයක් මිසක ඇපල් ගෙඩියෙන් නෙවෙයි මේක උනේ. නේද? ඒ එන්නේ ඒ ලක්ෂණය එන්නේ සිද්ධිය උතන තියනවද නැද්ද? නේද? පුරුෂයෙකුට ස්ත්‍රියක් හෝ ස්ත්‍රියකට පුරුෂයෙක් දැක සතුටක් ඉපදීම ඒ ස්ත්‍රිය හෝ පුරුෂයා හින්දා සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. ඒ හිතේ තියෙන ස්වභාවයක්. ඒතර මගේ හිතේ තියෙන ස්වභාවයෙන් හින්දායි මේ සපත සතුට දුක ඇති වෙන්නේ නැතුව ඒක අන්තයට දොස් කියන්න බෑ. ප්‍රිය වචන ප්‍රිය වචන ඉදිරියේ සතුට උපදින්නේ, සදබල සතුටක් උපදින්නේ. ඒ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව හින්දා, කාමචන්දේ හින්දා. හරිද? අප්‍රිය වචන දැක දුකක් උපදින්නේ ප්‍රිය වචන ගැන තියෙන තණ්හාව හින්දා. හරිද? ප්‍රිය වචන ගැන තියෙන තණ්හාවෙන්ද පිපාසාවෙන් ඉන්නේ. හ්ම් ප්‍රිය වචන ගැන පිපාසාවෙන් ඉන්නේ. ඉතින් මේ වගේ මෙන්න මේ පිපාසිත ස්වභාවයක් තියෙන මගේ సంతානයේ හින්දායි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. సంతානයේ හින්දායි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. సంతානයේ හින්දා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ කියන ඒ සිද්ධිය එහෙම වෙන බව නැවත නැවත නැවත නැවත නැවත නැවත එක එක සිද්ධි වලදී මෙනෙහි කරන්න ඕනේ කවද වෙනකන්ද කොහොම වෙනකන්ද මෙනෙහි කරන්න ඕන යම් වස්තුවක් දැකලා සතුටක් උපදිනකොට වර්තමානයේ මෙතනයි මේ සතුට උපදින්නේ ඒකේ වැරද්දක් නෙවෙයි මේකේ ඉන්නේ ඒ කියන්නේ කටින් ලේන බව දැනගන්නවා බල්ලා ඒතර මස් කට්ටින් වැඩක් නැහැ. ගලක් හැගුවත් එච්චරයි. එයා ඔක දන්නේ නැහැ. නේද? එයාට අරගේ අන්තං අර මොකක් හරි සුවඳක් තියෙන ඒ හින්දා ඒ හින්දා යක්සන් එන්නේ. එන්නේ එහෙම දැනෙනවා නම් නේද? එහෙනම් මස් කට්ටකට උපමා කරේ ඒකයි. ඊළඟට තව එකක් තියෙනවා අපි ගමු. මස් කෑල්ලකට උපමා කරනවා. මේ මස් කෑල්ලකට උපමා කරන්නේ ඇයි? මේක හරියට නිකන් මස් කෑල්ල දැහැගත්ත කපුටා වගේ. හරිද? මට මෙහෙම කියන්න දැන් මේ බලන්න කීප කීප දෙයක්ම වෙන හැටි කපුටු රංචුවක් ඉන්නවා. දැන් එක මස් කෑල්ලක් වැටෙනවා බිමට කොහෙන් හරි එතෙන්ට. දැන් ඒ මස් කෑල්ල එක කපුටෙක් දැහැගන්නවා. දැහැගන්න කපුටා අර අනිත් කට්ටියම දුකටපත් වෙනවද නැද්ද? අපිට නෑ අපිට නෑ කියලා. එතකොට මස් කෑල්ල ගත්ත එක්කෙනාට සතුටුද? එයා සැනසීමෙන්ද? නෑ. ඇයි දන්නේ? අනිත් කට්ටිය පන්නනවා. නේද? අනිත් කට්ටිය පන්නනවා කියලා දන්නවා. ඒකද එයා එක උසන් දුවන්න ඕන දිවිල්ල. නේද? උසන් දුවන්න ඕන දිවිල්ල ගිහිලා හංගන්න ඕනේ, පරිස්සම් කරන්න ඕනේ. නේද? බේරෙන්න ඕනේ. ප්‍රශ්න ගොඩායි. ඒක රැක ගන්න ඕනේ. ප්‍රශ්න ගොඩායි. නේද? ඒකින්ද කාම වස්තුල ස්වභාවය තමයි තිබ්බත් දුකයි නැතත් දුකයි නේද? අපේ හිතවල තියෙනවා නම් යම් කිසි ආකාරයක යම් දෙයක් පිළිබඳ කැමැත්තක් කාමච්ඡන්දයක් ඉපදිලා තියෙනවා නම් ඒ ඉපදිලා තියෙන කාමච්ඡන්දය පෝෂණය කරත් දුකයි නැතත් දුකයි හිතලා බලන්න පොඩ්ඩක් අපි හිතුවට අපි ගොඩාක් ආදරය කරන කෙනෙකුට කියලා හිතන්න මේ මේ මේ කෙනා ළඟට මම ගිය වෙලාවට නොගිය වෙලාවට මට ඉඳ වෙලා තියෙන දුකේ පේන්න නැති වෙලාවට දුකෙන් ඉඳලා තියෙනවා. ගොඩාක් මාදරය කරනවා නේද ප්‍රකටව දැනෙනවා. පේන්න ගිය වෙලාවට සතුටෙන්ද? ළඟින් ඉන්නකොට සතුටෙන්ද? හරිද? ඔව් වගේ දැනෙනවා. ඒක තමයි ප්‍රාර්ථනාව. නමුත් ඒ සත් එහෙම යම් සතුටක් දැනීමත් එක්කම රැකගන්න ඕනේ වෙනස් වෙන්න දෙන්න බෑ වෙනස් වෙයිද දන්නේ නෑ නේද නේද ඉවරක් නැතුව මේ හිත ඒක රැක ගැනීම පිළිබඳව උත්සාහයක වෙනස් වෙන්න දෙන්නද තියා ගැනීම පිළිබඳ උත්සාහයක දැඩි ව්‍යසනයක් ඉන්නවද නැද්ද? එහෙනම් ඒ හැම වෙලාවෙම මොකක් පීඩනයක් තියෙනවද නැද්ද? තියෙනවා. ආයතනින් අයින් වෙනකොට එහෙනම් තිබ්බත් දුකයි නැතත් දුකයි. කාමච්ඡන්දය තියෙනවා නම් ඒ තිබ්බත් දුකයි. එහෙනම් කාම වස්තුන් ගැන මෙච්චරයි. ඇයි ඒව අනිත්‍ය ස්වභාවය තියෙන නිසා. බයෙන් ඉන්නේ අනිත් එක. දැන් වෙනස් වෙයි, දැන් වෙනස් වෙයි, දැන් වෙනස් වෙයි බයෙන් ඉන්නේ. නේද? අන්තිමට වෙනස් වෙන්න එපා වෙනස් වෙන්න එපා වෙනස් වෙන්න එපා කියලා බැනුනුත් අහගන්න මට්ටමටම යනවා නේද? හ්ම් බයෙන් ඉන්න හැමදේම. ඉතින් එහෙනම් ඒක මස් කැල දැහැගත්ත කපුටා කියලා මේ කාමවස්තුර ආදීනයක් ඒක. හැම හැම වස්තුවකම එහෙමද නැද්ද? නේද? අපි අම්මා අම්මේ තාත්තෙක් අපි වෙනුවෙන් කොච්චර දුක් විඳලා තියෙනවද කියලා බලන්න. එයාලා අපේ යහපත ප්‍රාර්ථනා නොකරපු වෙලාවක් නැති තරම් නේද? දන්න දවසේ ඉඳන් හැම නිමේෂයකම ගිනි ගන්න හදවතකින් නේද ගිනි ගන්න ස්වභාවයකින් අනේ අනේ අනේ මේ දරුවාට අයහපතක් වේ අයහපතක් වේ අයහපතක් වේ කියලා වේවුල වේවුල වේවුල වේවුල තමයි හැම වෙලෙම ඉන්නේ. හරිද? එහෙම තමයි ළමයෙක්ව සකස් කරන්න අම්මෙක් තාත්තෙක් ගන්න උත්සාහය. ඒක අම්මෙක් තාත්තෙක් විතරක් නෙවෙයි ත්‍රිසංගත මව්වරු පවා එහෙමයි තමන්ගේ මේ පැටව දිහා බලාගෙන පුංචිවත් අසාධාරණයක් මම ඔය කලින් කියලා තියෙනවා සමහර සුනක දේනවල ඉන්නවා ගිහිල්ලා කොහෙට හරි ගිහිල්ලා ආහාර අරගෙන පැටව ළඟට ඇවිල්ලා වමන දාන අය. හරි. ඒ තරමටම මේ මේ සසර අපිට තියෙන බැඳීම් බැමි ඒ වගේ මහා දරුණු 60 60 විදුරු දක්වාම ගිහිල්ලා වගේ දැනෙන දේවල්. ඉතින් මේ පිළිබඳව නිවැරදි මෙනෙහි කිරීම කරලා නිවැරදි මෙනෙහි කිරීම කරලා අඩු කරගන්න ඕනේ. මේකේ තේරුම ආය ආය කියන්නේ ගෙවල් දොරවල් දාලා යන්නවක්වත් මේ සාමාන්‍ය ජීවිතේ නැති කරගන්න කියන එක නෙවෙයි. නේද? මේ බොරු බැඳීම්, රිදෙන බැඳීම් වලින් අයින් වෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගන්න ඕනේ. ඊළඟට පින්වත්නි හරියට නිකන් තනහුලක් වගේ කියලා. හරිද? ඒකත් හරි වැදගත් මේ වැදගත් මේ කීපය විතරක්වත් අපේ මෙනෙහි කර කර මෙනෙහි කර කර හදා ගන්න ඕන. දැන් අපි දෙකක් කිව්වා. ඔය දෙක අපේ හිතෙන් නැගෙන විදිහට හදා ගන්න. අද පැවරුම එක. හරිද? මේ කියලා දේවල් අහගෙන ඉන්න එක නෙවෙයි. දෙකක් හරි අහගෙන එකක් හරි දැනගෙන තමන්ගේ හිතට හොඳට දැනෙච්ච එකක් හරි අරගෙන ඒක නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒක හිතට නැගෙන විදිහට හදා ගන්න. මේ වල තුන්වෙනි එක කොච්චර වැදගත්ද කියලා. අපි නැවත නැවත උත්පත්ති ලබන්නේ ඇයි? අපිට මේ ලැබිලා තියෙන ජීවිතය බොහෝම සැකද දන්නේ මේ හම්බෙලා තියෙන ශරීරයත් එක්ක අල්ලන පොරේ තේරුණාද? මං කීපතාවක් කියලා තියෙනවා. ආය ආය කියන්න ඕනේ නැහැ කියලා හිතනවා. වදයක් වෙයි කියලා හිතනවා කිව්වහම නේද? ඒ වුණාට කියන්නමයි හිතෙන්නේ. මොකද <laughs> ඒවා අපේ ජීවිතේට නිබඳ එකතු වෙන්න ඕන හින්දා. මේ ශරීරයත් එක්ක පොර අල්ලනවද නැද්ද? පුදුම පොරයක් අල්ලන්නේ. නේද? උදේ නැගිටින් නැගිටින් නැගිට ගන්න ගියාම පොර අල්ලනවා. ආ මුණ හොදන්න ගිහිල්ලා පොර අල්ලනවා. නේද මොකද මේක හරියට අපි මොනතරම් මේක සැපෙන් තියන්න හැදුවත් මෙයාගේ වැඩේ මොකද්ද දැන් මේ ඉඳගත්තාම ඉරියව්වක ඉඳගත්තාම මෙයා අපේ දුකටපත් කරනවා බඩගිනි වෙනකොට බඩගිනි කියලා දුකටපත් කරනවා පිපාසයි කියලා දුකටපත් කරනවා දාඩියයි කියලා දුකටපත් කරනවා හැම වෙලෙම කොච්චර සැප පිටුව සැප ආසනයක ඉඳගත්තත් ටිකකින් දුකටපත් කරන මේ ශරීරය සැපෙන් තියාගැනීමේ අසාර්ථක මෙහෙයුමක හැම වෙලෙම අපි ඉන්නවා. හවුද නැත්ද? නේද? හැම වෙලේම. ඉතින් ඔය ටිකවත් මතක් වෙන්නේ නැද්ද දන්නේ නැහැ. නේද? ශරීරය දුකටපත් වෙනකොට, ශරීරය රිදෙනකොට, බඩගිනිනකොට, පිපාසා වෙනකොට, ඊළඟට දාඩිය දානකොට, සීතල දැනෙනකොට, ඌෂ්ණය දැනෙනකොට, නිදිමත එනකොට, ඇහැරෙන්න වෙනකොට, නාන්න වෙනකොට මේ හැම වෙලාවකම මට දුක් වේදනා ඇති වෙනකොට වක්වත් අඩුම තරමේ මට මතක් වෙනවා නම් මොන වදයක්ද මම මේ විඳින්නේ මොන වදයක්ද මම මේ විඳින්නේ මේ ශරීරය ළඟට ඔය ඒ විතරක් අසනීප චක්කු රෝග සෝත රෝග ජීවා රෝග කාය රෝග සීස රෝග කන්න රෝග මුඛ රෝග දන්ත රෝග ඔය විදිහට තියෙන්නේ ඉවරක් නැති රෝග ගොඩක් ඒ රෝගයක්වත් හැදෙනවට අඩු මොකද ඔය රෝගෙම හැදුනහම නම් වෙලාවකට කරුමේ කියලා නම් කියන ගතියක් තියෙනවා ඒක දැන් කවුරු හරි හම්බුනහම කියන්නේ කරුමේ තමයි කිසි හැඟීමක් කියන්නේ දැනෙන්නේ නැහැ නේද එහෙනම් මේ තමයි සසර මම ගිය සැරේ මැරෙන්න ගිය වෙලාවේ හරිද මට ආපු එක්තරා චේතනාවක් හින්දායි මට මේ ශරීරය පහළ වුණේ මොකද්ද දැකලා මදි තව දැක ගන්න ඇත්තම් ඇහිලා මදි තව අහන්න ඇත්තම් නේද ඔක ඔය ඔය භාෂාවෙන් නෙවෙයි එන්නේ නේද ලොකු දුවට එන්න කියන්න පොඩි දුවට එන්න කියන්න නේද තව එක සැරයක් හරි බලා ගන්න ඇතුලෙන්ම එන තව ඉන්න ඕනේ තව ඉන්න ඕනේ කියන එකට කියන්නේ මොකද්ද තණ්හාව හරිද මේ දැනුත් තියනවද නැද්ද මේ දැනුත් තියෙනවා නේද අපිට මේ දැන් පුළුවන්ද මගේ සියලු ලෝකයෙන් මොහොතකට බැහැර වෙලා සතියකට දුකක් නැතුව ඉන්න පුළුවන්ද සති දෙකකට දුකක් නැතුව ඉන්න පුළුවන්ද මගේ මගේ කියන අයගේ ලෝකයෙන් ඔය එකතු වෙලා තියෙන දේවල් වලින් මොහොතකට අයින් වෙලා සති දෙකක් ඉන්න පුළුවන්ද? නේද? අමාරුයි රිදෙන්නේ නැතුව මං කියන්නේ. ඉන්න පුළුවන්. ඉන්දී දත්මිකාවෙන් හරි ඉන්නවා රිදෙන්නේ නැතුව. නේද? රිදෙන්නේ නැතුව ඉන්න බෑ. අන්න ඒ රිදිල්ල තියෙන්නේ අයින් වෙන්න තියෙන බැරිකම. අන්න ඔය තියෙන්නේ මොකද්ද? පරිලාහය, තණ්හාව. හරිද? ඒ තියෙන දැවිල්ල. දැවිලි, තැවිලි, පිච්චිලි සහිතයි. ඔන්න ඕක අයින් කරගත්තේ නැත්නම් වෙන්නේ ආයසරයක් පෞගර්භයක දුක් විඳින්න වෙනවා. ආයසරයක් මේ වගේ ශරීරයක් මොන්ඩිසෝරියවන්ටත් වෙනවා. පෙරලිලා ඒ මිනිසෙක් වුණොත්. හරිද? පෙරලලා තියලා උස්සන උස්සන කවුරු හරි උස්සනකම් ඉන්න වෙනවා. හ්ම් කෑ ගහන්න වෙනවා. රෑ එළි වෙනකම් අඬාන් ඉන්න වෙනවා. අතපය ඔල්ල ගන්න බැරුව උඩු බැලි අතර ඉන්න වෙනවා. පෙරළුනහම කුරුමිනියා වගේ ඒ පැත්තට ඉන්න වෙනවා. හ්ම්. කාගෑරි උදව් උපකාර අනුව කාලා බීලා නේද අතින් අතර මාරු වෙවි ඉන්න වෙනවා. හ්ම්. දන්නවනේ. ඉතින් මේ අනන්ත දුක්. එවැනි දුක් ඔක්කොම නැවත ලබන්න වෙනවා මරණාසන්න මොහොත වෙනකොට වක්වත් අඩුම ගානේ මේක තණ්හාව කියන එක කොච්චර බැලුවද කෝ ඇද්ද කොච්චර ඇහුවද කෝ ඇද්ද කොච්චර වින්දද කෝ ඇද්ද මදි නේද ඒක ඉවරක් වෙන්නේ ඉවරක් වෙන පාටක් නෑ එහෙනම් මේ වගේ එක එක ආකාර සමහර අයට මයින් උන්ගේ මයින් මයින් ශරීර හම්බෙලා හරි ඒකෙන් එයා බල බල ඉන්නවා. සමහර අයට අස්ස ශරීර හම්බෙලා. එයා ඒකෙන් ලෝකේ බල බල ඉන්නවා. තණ්හාව අයින් කරගන්න බැරි වෙච්ච අයට මේ වෙලා තියෙන දේ නේද? සමහර අයට හරක් ශරීර හම්බෙලා, හරක් ඇහැක් හම්බෙලා තියෙන්නේ. හ්ම්. සමහර අයට කුකුල් ඇහැක් හම්බෙලා සූටි නේද? දන්නවද ඒකෙන් හරි අමාරුයි. ඒකෙන් ඉතින් බලාගන්න පැත්ත හැරිලා එක එකකින් බලන්න ඕනේ. ඇති තියෙන හැටියට. නේද? ඉතින් මේ හම්බෙලා තියෙන එකෙන් ඉතින් බලන්න වෙලා තියෙන්නේ. නේද? ඊළඟට කෝක හම්බෙද්ද දන්නේ නැහැ. හරි කෝක හරි හම්බෙන්නේ මොකද තණ්හාව අඩු කරගත්තේ නැති හින්දා ඉතින් පැත්ත බල බල ඉන්න සංසාරේම පැත්ත ගහලා ඉන්න හොට ඇද කර කර බල බල ඉන්නවා මේ වගේ තත්ත්වයන් වලට හේතු වෙන්නේ මේ දැන් තියෙන රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා කියන ඒවා අයින් කරේ නැත්තම්. හරියට මේකට ඔන්න උපමාවට එන්නයි එන්නේ. බලන්න කොච්චර වටිනවද කියලා. තනහුලක් අරගෙන යන කෙනෙක් තනහුලක් අරගෙන යන කෙනෙක් ඒ තනහුල ඒ කියන්නේ පන්දම පිච්චි පිච්චි පල්ලෙහාට එනකොට අත පිච්චෙන්න ඉස්සෙල්ලා අතහරින්න ඕනේ. නැත්නම් අත පුච්ච ගන්නවා ලොකු හානියක් වෙනවා. අන්න එහෙමයි මේ කාම වස්තුන් කෙරෙහි තියෙන තණ්හාව මැරෙන්න ඉස්සෙල්ලා අයින් කරගන්න ඕනේ. නැත්නම් පුච්ච ගන්නවා වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා මැරෙන්න ඉස්සෙල්ලා අයින් කරගන්න ඕනේ. කමන්නේ තව පන්දමේ දිග ගොඩක් තියෙනව නේද? මැරෙන්න තව ගොඩක් කල් තියෙනව නේද? කියන්න බෑ. නේද? අදහන් නැවද කියන්න බෑ. එහෙනම් ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න ඕන ඒවා ගොඩක් අඩු කරගෙනයි අඩු කරගෙනයි. හරිද? අන්න එහෙනම් ඒකට කල් නැහැ. මොකද මම තනියම තනියම විදෝ විදෝ ජීවත් වෙන්න ඕයි කිව්වට හිතවල තියෙන දේවල් ඔක්කොම ටික කියන්න කවුරු හරි ඉන්නවද දන්නේ ළඟින් හිතේ තියෙන හිතේ තියෙන පීඩනයන් පශ්චත්තාපයන් ඇයි ළඟ ඉන්නට කියන්නේ නැත්තේ? ඇයි කියන්නේ නැත්තේ? කියලා වැඩක් නැහැ. නේද? තනියම තමයි ඔක්කොම ටික දරාගන්නේ. එහෙනම් තනියම ජීවත් වෙන තනියම දුක් විඳින මේ ජීවිතය අන්තිමට මැරිලා ගිහිල්ලා ගොළු වෙච්ච නේද? ගොළු වෙච්ච, හිර වෙච්ච තැනක තනියම දුක් විඳින්න. මීටත් වැඩිය තනියම දුක් විඳින්න සිද්ධ වෙනවා. තිරසංගත තත්යක ඒ ඇවිල්ලා හිර වෙච්ච කෙනෙක්. එයාට ගැලවෙන්න බෑ ඒ හිරෙන්. ඒක දැඩි පීඩනයක්. හ්ම් මතක් කරන්න. පොඩ්ඩක් මතක් කරන්න තාත්විකව මතක් කරන්න. හරකෙක් කියලා කියන්නේ කාටද කියන්නේ කොහොමද කියන්නේ ඇතුලේ මොනවා තියේද කවුද දන්නේ නේද? ඒ సంతානේ දුක් නැද්ද? තියෙනවා පීඩන නැද්ද? තියෙනවා නේද? උඹ බෑ කියලා කෑ ගහන්න විතරයි පුළුවන් හැම දෙයකටම කෑ ගහනවා මොන මොන වගේ මානසික තත්වයක ඉන්නවද? කොයිතරම් කය රිදෙනවද? නේද? කොයිතරම් සිත රිදෙනවද? ඒවා හිර කරගෙන මැරෙනකම් වාසය කරන්න වෙලාද නැද්ද? ඉතින් ඒ වගේ හිර වෙච්ච වෙලාවට දැඩි දඩුවම් ලැබිච්ච ජීවිතයක් හිර හිරේ ඊළඟ ඉන්නවා වගේ. ඉතින් එවැනි තත්යකට මාවපත් වෙන්න හේතු වෙනවා මේ තියෙන ඉවරක් නැති රූප දැකීමේ, ශබ්ද ඇසීමේ, ගන්ධ රස ස්පර්ශ දැනීමේ තණ්හාව අයින් කරේ නැත්තම්. ඉතින් අයින් කරන ක්‍රමයේම තමයි මේ මේක දැනෙන්න ඕනේ. මේක තනහුලක් වගේ කියන එක දැනෙන්න ඕනේ. හරි. ඉතින් ඒ විදිහට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හදන්න ඕන. එහෙනම් දැන් ඇති 11ක් තියෙනවා. හරිද? 11 මම ඔයිට කලින් නිවන් මාර්ග දේශනාවේ 11ම මම විස්තර කරලා තියෙනවා. දැන් මේ ආයතරයක් කිව්වට දැන් අපි කියන්නේ ගොඩාක් විස්තර කියන්නේ නැහැ කියලා. දැන් මොකද කරන්නේ අද අපි? ඔය තුන අරගෙන තව එකක් තියෙනවා ඊළඟ එකක් කියලා වෙන්න මටත් ඒක කියන්නම හිතෙන්නේ. නේද? <laughs> ගිනි අඟුරු වලක් වගේ කියලා. හරි? ඒ කියන්නේ කාම වස්තුවක් දැක්කහම මට මතකයට එන්න ඕනේ මේක මාව ගිනි අඟුරු වලකට ඇදලා දාන්න යනවා වගේ මේ වස්තුව ඒ වස්තුව ප්‍රශ්නයක් නේද කියන්නේ ඈත තියෙන ගිනි අඟුරු වලක් දැක්කහම මාව ඒ පැත්තට ගියොත් තමයි පිච්චෙන්නේ මට මෙහි තියෙන ප්‍රශ්නයක් නෑ. එහෙනම් කාම වස්තුව කෙරෙහි මට තේරෙන්න ඕනේ මේකට වැටුනොත් මාව පිච්චෙනවා. හරි වගේ බය උපදින්න ඕනේ. එතකොට අන්න ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ ඒවා නැවත නැවත නැවත නැවත සපයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා නැවත නැවත නැවත නැවත විඳින්න ගියොත් වෙන්නේ ඒක කරේ තණ්හාව උපදිනවා. ඊට පස්සේ තමයි ගිනි ගන්න. කලින් ගිනි ගන්න හරි. ඈත තියෙන ගිනි අඟුරු වලක් දැක්කහම ඇති වෙන බය වගේ. ඈතින් එන අලියෙක් දැක්කහම මගේ වශයෙන් පන්නන් එන එන අලියෙක් දැක්කහම බයකුත් උපදිනවා මට. ගිනි අඟුරු වලක් දැක්කහමත් බය උපදිනවා. මේ දෙක වෙනස්ද නැද්ද? අලියා ගැන මට බයයි මොකද අලියා මගේ පස්සේ පන්නන් එනවා. ගිනියරුන් ගැන මට තියෙන බය තමයි මං වැටුනොත් ඒකට ඉවරයි කියන එක. නේද? ඒක කාම වස්තු අපේ පස්සේ පන්නන් එන්නේ නැහැ. හරි ඇපල් ගෙඩියක් තියෙනවා. ඇපල් ගෙඩිය මගේ පස්සෙන් පන්නන් එන්නේ නැහැ. මං ගැන ආසාව ඇති කරගන්න මං ගැන ආසාව ඇති කරගන්න කියලා එහෙම එන්නේ නැහැ. නේද? මගේ හිත තමයි ඇපල් ගෙඩිය පස්සේ පන්නන් යන්නේ. එතකොට මට තේරෙන්න ඕනේ මේක පස්සේ පන්නන් ගියොත් එහෙම මාව ගිනි අඟුරු වලකට වැටුණා වාගේ. ඉතින් එහෙම වුණා කියලා මෙනෙහි කරන්නේ. හරිද? අපූර්වට සාන්තව තියෙන මේ හිත කොච්චර පුච්ච ගත්තද? නේද? එහෙනම් අපි පුරුදු වෙයි අපේ පින්වත්නි අපේ ගිහි ජීවිතය අරන් යන ගමන් ගෙදර වැටික් කරගන්න ගමන් ළඟ ඉන්න අයත් අයත් එක්ක කොහොම බෙදා හදාගෙන කරන ගමන් අපි පුරුදු වෙයි ගිනි තියාගන්න නැතුව ජීවත් වෙන්න. ගිනි අඟුරු වලට වැටෙන්නේ නැතුව ජීවත් වෙනවා. හරි ඒක සාධාරණ ජීවිතයක්. ඊට සාධාරණ ජීවිතයක් බලන්න මේක අත්හදා බලන්න මම කියන්නේ දරුවෝ දාලා යන්න කියලා. මම කියන්නේ ගෙවල් දොරවල් දාලා යන්න කියලා. හරිද? යන්න පුළුවන් නම් හොඳයි ඒක වෙනම කතන්දරයක්. හරිද? එහෙම ගිහිල්ලා හරි මේක කරගන්න පුළුවන් නම් ඒක ලොකුම දෙයක්. නමුත් යන්න යන්න පුළුවන් තත්යකට පිං නොලැබිච්ච නේද? අය ඉන්නවා ඒ කට්ටියට මුකුත් කරගන්න බෑ කියලා දැම්ම හිතෙන් අතාරින්න දෙයක් නැහැ. හරිද? අපි මේ ලෞකික ජීවිතයේ ඉඳගෙන මේවා අතහැරගෙන මේවා පිළිබඳ නිවැරදි මෙනෙහි කිරීම කරලා නිවැරදිව ජීවත් වෙන්න පුළුවන් නිකන් මූණු වෙල්ලකින් ජීවත් වෙන්න ඕනේ නෑ මොන වැඩක්ද මේ වයසට යන්න යන්න යන්න යන්න මොකද වැඩේ මට බැරියෝ වගේ ඉන්නේ නේද ලෝකේ තියෙන ලොකුම අසාධාරණ වුණා වගේ ඉන්නේ ලෝකේ තියෙන ලොකුම අසාධාරණ වුණා වගේ ඉන්නේ එන්න එන්න එන්න එන්න එන්න මොකද හරි ගියේ නෑ හරියන්නේ නෑ මං හිතපු විදිහට නෙවෙයි <laughs> මං හිතපු විදිහට නෙවෙයි කියලා මං හිතපු විදිහට නෙවෙයි තමයි තියෙන්නේ මේ ගැන හරිය විදිහට මෙනෙහි කරලා තිබ්බනම් තමන්ගේ දරුවෙක්ගෙන්වත් බලාපොරොත්තුවක් තියන්න බෑ. දරුවා අසත්පුරුෂ නෙවෙයි. ඒක ලෝකේ ඇති. ඒ ටික තේරුම් අරගෙන මේ කෙරෙහි තියෙන තණ්හාව අයින් කරගන්න මේ භයානකයි මේ මේ ජීවිතේ ඒ ඒ ඒ භයානකකමෙන් අත මිදෙන්න මේක ගිනි අඟුරු වලක් කියලා දැනෙන්න ඕනේ ඈත තියෙන දේ. ඉතින් ඔය ටික තිබ්බනම් ඔය හතර ඇති. අනිත් ඒවා ටික තිබ්බද නේද? අනිත් ඒවා ටික තිබ්බද? ද? ආ වෙච්ච දේවල් කියන්නේ අතීතයේ වෙච්ච දේවල් තියෙනවා. දැන් ඒ වාගේ පිළිබඳ තියෙන මතකය. මම මෙහෙම කියන්න. අතීතේ මම හොඳයි කියලා කියන්න පුළුවන් සුබයි කියලා හිතෙන හීනයක් දැක්කා. ඒ හීන ගැන තියෙන්නේ මොකද්ද? මතකයක්. හීනෙන් ඇහැරුණා හදිස්සියේ ඔක බල බල ඔක බල බලද්දි හීනේ හීනේ දැක දැකද්දි ඇහැරුණා. දැන් අයියෝ අපරාධේ ඒක දකලාම ඉන්න තිබ්බේ කියලා නේද? අතීතයේ ඇත්තටම වෙච්ච දේවල් ගැනත් කල්පනා කරනකොට දැන් හීනයක් වගේද නැද්ද? සමහර විට ඒක හීනයක් දැප්පේ හැබැයි වෙච්ච දෙයක්ද කියලා මතකද නැති වෙන්න පුළුවන් අපිට. නේද? සියලු කාම වස්තු වලින් ලැබෙන දේ ඔන්න ඔය වගේ හීනයක් වගේද නැද්ද? අවසානයේ ඉතුරු වෙන්නේ සිහිනයක් විතරයි. සිහිනයක් විතරයි. සිතුවිල්ල විතරයි. එහෙනම් අපි පහක්ම කිව්වා. හරිද? පස්වෙනි එක තමයි මේ කාම ලෝකයේ තියෙන වස්තු සිහිනයකට උපමා කරා කියන එක. හරිද? ඊළඟට මම අහනවා මටත් තියෙන ගතිය මේක නවත්තන්න බෑ. එකකට එකක් එකකට එකක් ගැළපෙන හින්දා මේ නවත්ත ගන්න බැරි. මේ හිඟා කනවත් දන්නේ නැහැ. <laughs> හිඟා කනවත් දන්නේ නැහැ. ජීවිතේ ජීවත් කරනවා කියනවා සල්ලිත් තියෙනවා සමහර විට ධනයක් තියෙනවා ඒ වුණාට හිඟා කන එකමයි වැඩි. කවුරු ඉස්සරහද හිඟා කන්නේ? Tamanට තණ්හාව ඇති වෙච්ච දේවල් ඉස්සරහා පුද්ගලයෝ ඉස්සරහා හිඟා කනවා ළමයි ඉස්සරහා අම්මලා තාත්තලා හිඟා කනවා අනේ මට කරුණාවෙන් ඉන්න මට ආදරෙන් ඉන්න හොඳින් ඉන්න පරිස්සමෙන් ඉන්න කීකේ මොකද හිඟා කණ්ඩ වෙලා නේද මොනතරම් දේවල් තිබ්බත් එයාලට වෙන දෙයකින් සතුට උපදින්නේ නැහැ නේද කියනවා මට මේ ලෝකේ තියෙන මොන සම්පතක්වත් ඕනේ නැහැ ගිල සම්බෝලයි බතුයි කාලා ඉන්න නේද ඒක තමයි වැඩේ යම් දෙයකට කැමැත්ත ඉපදුනාද ඒ ඉපදිච්ච තැන අපිට ආයාචනය කරන්න වෙලා යාචකෙක් වගේ අන්න එහෙම යාචකයෙක් වගේ කියන උපමාව තමයි ඊළඟ උපමාව. එහෙනම් නේද? අර මස් ඇට කැබැල්ලක් වගේ මස් මස් කෑල්ලක් වගේ කපුට කපුටගත ඊළඟට පන්දමක් වගේ ඊළඟට ගිනි අඟුරු වලක් වගේ සිහිනයක් වගේ යාචකයෙක් වගේ මේ ජීවිතයේ ওই ලක්ෂණ ඔක්කොම හැම වෙලෙම තියෙනවද නැද්ද? එහෙනම් අපි හයක් කිව්වා මේ හය දැන් කරන්නේ අපි හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කළා මෙනෙහි කළා මේ මගේ ළඟ ඉන්න ඇත්ත එක තරහක් තරහක් හදාගෙන නේද මට මෙහෙමයි මම මට මෙහෙම එහෙම වුණොත් එහෙම වෙන්නේ මොකද ඇලීම වෙනකොට ගැටීම ඇති කරගෙන හරි මේ ලෝකයේ තියෙන වස්තු වලට වස්තු තියන්න අපි සමතුලිත තැනක ඒවා හින්දා ඇලීමක්වත් ගැටීමක්වත් ඇති වෙන්නේ නැතුව මේක තමයි යථාභූත ස්වરૂපය මට හම්බෙලා තියෙන දේවල් මේ වගේ මට හම්බෙලා නැති දේවල් මේ වගේ තත්ත්වයන් තුල තියෙන්නේ කියලා ඒවා ගැන නියම නියම සංඥාව උපදවාගෙන අපි වාසය කරන්න ඕනේ. ඇත්ත తত্ত্বය දැනගෙන වාසය කරන්න ඕනේ එච්චරයි. ඒ කියන්නේ මේවත් එක තරහ ගැනීමක්වත් මේ පිළිබඳ නේ දැන් ආදරය වෙනකොට මොකද්ද ධර්මයේ තුලින් පෝෂණය වෙනකොට හම්බෙන්නේ මෛත්‍රිය. හැම කෙනෙක් කෙරෙහිම මෛත්‍රිය. එතකොට ඒ වගේ අපේ ජීවිතේ සාර්ථකව ගෙනියන්න පුළුවන්. ජීවිතය අසාර්ථක වෙන්නේ මේ ආකාරයෙන් මෙනෙහි කිරීම නෙකරුවොත්. එහෙනම් අද පැවරුම මතක් කරනවා ඔය හයෙන් එකක් අරගෙන ඔන්න ගැළපෙන එකක් හොඳට දැනිච්ච එකක් ඇති. නේද? සමහර හීනයක් වගේ කියන එක හොඳට දැනෙන්න ඇති. ඊට වැඩිය හොඳට ගිනි අඟුරු වල කියන එක නෑ ඊටත් වැඩිය හොඳයි කියලා දැනෙන්න ඇති. හොඳට පන්දම කියන එක නෑ ඊටත් වැඩිය හොඳයි කියලා දැනෙන්න ඇති. මේ මස් කට්ට කියන එක නෑ ඊටත් වැඩිය හොඳයි කියලා දැනෙන්න ඇති. නේද? ඒ වගේ සිහිනයක් කියන එක නැත්නම් යාච නේද යාචකෙක් වගේ කියන ගීතත් වැඩි හොඳට දැනෙන්න ඇති. ඉතින් මේ වගේ දැනෙච්ච හොඳට දැනෙච්ච එකක් අරගෙන ජීවිතයේ සිද්ධි අතීතයේ මම යාචකෙක් වගේ ජීවත් වෙච්ච හැටි. හරිද? යම් තැනක යාචකෙක් වගේ අනේ අනේ අනේ අනේ කිකි ඉල්ල ඉල්ල ඉල්ල ඉල්ල ජීවත් වෙච්ච හැටි මොනවා ඉල්ලුවද මටත් තේරෙන්නේ නැහැ. නේද? ළඟට වෙලා ඉන්න කියලා ඉල්ලුවා. නේද? හ්ම් යාචකෙක් වගේ. එතකොට දැන් මම මේ තව මේ වටේ පිටේ ඉන්න අයට ඉදිරියේ මගේ වටේ පිටේ දැන් අලුතෙන් කට්ටියක් ඉන්නවා මම ඒ කට්ටියට නිකන් යාචකයෙක් කියලා නෑ තාම. හැබැයි නිකන් වීගෙන වගේ ඉන්නේ. හ්ම් දැක සතුට ඉපදිලා නැවත නැවත බල බල මං ඉන්නවා මේ දවස්වල නිකන් මේ නිකන් දැක්කම අලුත් සතුටක් උපදිනවා වාගේ කියලා. දැන් එතකොටම දැනගන්නවා මේ ඉන්න මේ මොකද්ද හැදීගෙන ඉන්නේ ඔන්න කාමච්ඡන්දේ. ඇයි අපි ඊයේ ඉගෙන ගත්තා? හ්ම් මෙන්න එනවා. මෙන්න එනවා. හරිද මේකට ඉඩ දුන්නොත් මට ආය වෙන්නේ වහල් වෙන්න ආය වෙන්නේ ආන් අර යාචකයා කියන එක මෙතෙන්ට එන්න ඕනේ ඒ කියන්නේ ඔය කාරණා ටික අපි ඊයේ අදයි කතා කරේ මගේ මානසිකාරය සකස් කරගන්න කාමච්ඡන්දේ හඳුන ගන්නවා ඔන්න ඔය කිව්ව මේ ඔන්න ඔය කිව්ව දේවල් ටිකත් එන විදිහට හදා ගන්නවා මේ සම්පූර්ණ හදන්නේ මොකද්ද ගාඩ් එකක් නේද මොකේටද පරිගණකයට වෛරස් කාඩ් එකක් තියලා තියාගන්නවා වගේ මං කාම ගාඩ් එකක් දාලා තියාගන්න ඕනේ. හරි. මොකක්ද කොහොමද කාම ගාඩ් එක දාන්නේ? එහෙම තමයි. ඉස්සෙල්ලා කාමචන්දේ එනකොටම කාමචන්දේ කියලා හඳුනා ගන්න සංවේදීකමක් සිතේ හැදුවා. ඊට පස්සේ ඒක නවත්ත ගන්න අවශ්‍ය කරන කාරණා ටික එකතු කරගත්තා. මගේ හිතෙන් නැగిලා එන්නේ නැත්නම් ඕවා දැනගත්තා කියලා වැඩක් නැහැ. කතා කරලා දෙන කතා කරලා දන්නවද කාමච්ඡන්දය ගැන මෙනෙහි කරන්න උන ආකාර හයක් තියෙනවා කියලා කියයි. උගන්වන්නත් පුළුවන්. ආකාර 11ක් තියෙනවා. 11න් එදා අපි මෙච්චරක් කතා කරා කියලා උගන්වන්න පුළුවන්. නමුත් වැඩක් නැහැ. නේද? ඒ වෙලාවේ නැగిලා එන විදිහට මනස සකස් කරගන්න මේ බලන්න ඕකෙන් වෙන්නේ කාම වස්තුව කෙරෙහි සුබ සුබ හැඟීම නේද? සුබ මානසිකාරය නැත්නම් සුබ නිමිත්ත නැති වෙලා යනවා. ඒක සුබ නිමිත්තක් විදිහට දකින්නේ නැහැ මම. අහවල් දේ දැක්කා. අම්මෝ ගිනි අඟුරු වල සුබ නිමිත්තක්ද? මස් කටු කෑල්ල සුබ නිමිත්තක්ද? නෑ එහෙනම් ඒක අසුබ නිමිත්තක් බවට පත් වුණා විතර නෙවෙයි යෝනිසෝ මනසිකාරයක් ඇති වුණා. හරිද? හරියටම හඳුනාගත්තා ආපහු එන්න දෙන්නේ නැහැ. හඳුනාගත්තා එන්න දෙන්නේ නැහැ. ඒක කාගේ වැඩක්ද? මගේ මනසේ වැඩක්. ඒ විදිහට මනස වැඩ කරන විදිහට, මනස වැඩ කරන විදිහට මම ආයෙ කියනවා, ඒ ක්‍රමයට මනස වැඩ කරන විදිහට මනස සකස් කරගන්න දවස් දෙකේම වැඩේ එකට ගත්තොත් පැවරුම් දෙකයි ඒ විදිහට හදාගත්තොත් අපි ජීවිතය හරීම සාර්ථක හරීම පෞරුෂයකින් යුක්ත අභිමානයකින් යුක්ත. ඇයි? කාගේවත් ඉස්සරහා නිකන් දෙක තුන ළමයි ඉස්සරහවක මොකටද මන්නම් කියන්නේ අපේ දෙමව්පියන්ට කියනවා. හරි ළමයින්ටත් කියන්නේ කාටත් කියන්නේ මේ ලෝකේ කවුරුවත් ඉස්සරහා ඔච්චර වැටෙන්නේ ඇයි? නේද? මැරෙන්න හදන්නේ ඇයි මේ? නේද? ඉතින් ඉන්න අපි යුතුයකම් ටික කරන්නම්. Tamante කරන් තියෙන සියලු යුතුයකම් ටික කරන්න කරලා මැරෙන්න හදන්න එපා. වැඩන්නේ නේද? ඒක තියෙන භයානකම මගේ මරණයට ඉස්සෙල්ලා මම මේ தත්ත්වය අයින් කරගත්තේ නැත්තම් මම ලොකු අපහසුතාවයකට පත් වෙලා ඊළඟට අර ඇස් කරක කරක බාණ්ඩ එක මතක තියාගන්න හැම වෙලෙම නේද? නේද? කට්ටියට පේන්නේ නැති වෙනකොට මොකද කරන්නේ? මේ පැත්ත හරවලා ඔහොම ඔහොම කර කර ඒ ක්‍රමෙට චූටි ඇහැකින්නේ බලන් තියෙන දැක්කා කියලා නේද? ඔව් නේද? ඉතින් ඒකෙන් හරි බලා ගන්න තමයි ඉතින් දඟලන්නේ. හ්ම්. ඉතින් මොනව කරන්නද? එවැනි තත්වයකටපත් වෙන්නේ නැති වෙන්න මගේ ජීවිතය සුවපත් කරගන්න අපි හැම වෙලෙම කටයුතු කරන්න ඕනේ. ඉතින් ප්‍රත්‍යක්ෂා ධර්ම දේශනාව තුළින් අපි පැවරුමක් පැවරුමක් ඔන්න සකස් කරලා තියෙනවා. අදත් මේ අත්දැකීම ලැබලා උත්සාහයක් ගන්න කොහොම හරි කරලා මේ தත්තරපත් වෙලා තමන්ගේ සියලු වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට සුවදායකව වාසය කරන්න පුළුවන් රත්යෙන් දයෙන් නැතුව. ඉතින් ඒ ආකාරයට කටයුතු කරන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව හැම දිනාටම ලැබේවා, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති